ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් රසවන්තයනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන හිරිදා සංග්‍රහයටයි ඔබ මේ සවන් දෙන්නට පෙළ ගැහෙන්නේ. We are America, we are one, built on a dream of justice and freedom. එය එක් ගීතයක්. America the beautiful, oh beautiful for spacious for amber waves of grain මේ විදිහට ඊටාම රමණීය ලෙස චමත්කාර ජනක අත්දැකීමක් ලැබෙන ගීත ගණනාවක් ඇමරිකාවේ නිර්මාණය වී තිබෙනවා. මේ ගීත ඇමරිකාවේ නිර්මාණය වුණා වාගේම පෙරදිග සහ අපරදිග රුසියාව වෙන්න පුළුවන් ඉන්දියාව, ප්‍රංශය, ජපානය, ඊශ්‍රායලය, ඇෆ්ගනිස්තානය කවර රටක වුණත් තම දේශය පිළිබඳ අභිමානය එහි තිබෙන්නා වූ අහස මුහුද පොළව ජීවීන් ගහකොළ වනාන්තර පිළිබඳ ගයන ගීත කවි ජනතාවට අසන්නට දෙනවා ඇමරිකාවට ලොකු ප්‍රහාර එල්ල වුණු අවස්ථාවේ බිල් ලාඩන්ගේ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ඇද වැටෙන රටක් නැවත නංවන්නට ඔවුන් මේ we are america we are one built on a dream of justice and freedom වෙන ගීත නිරන්තරයෙන් දවස පුරා ගුවන්විදුලියෙන් ඔවුන්ගේ ටෙලිවිෂන් යන්ත්‍රවලින් විකාශය කළා. නවෝත්පාදනයක්, නව ප්‍රබෝධයක් හදවතක ජනිත කළා ඔවුන් ආයෙත් නැගිට්ටා. අපේ ගීතත් තිබෙනවා. දේශාභිමානය නම් වන ගීත රසාලිත්ත ගීත අප්‍රමාණව ගුවන් විදුලිය විසින් නිර්මාණය කළා. මේ රට මගේ රට මා ඉපදුණු රට. ඒ වගේ ගීත රත්නදීප ජන්මභූමි වගේ ගීත මට මතක් වෙනවා ධර්මදීප නී ලංකාදරණි ස්වස්තිශ්‍රී සෞභාග්‍ය සුපූරිත වැනි ගීත මේ ගීත නිතරම ප්‍රචාරය කරන්නට විකාශනය කරන්නට ගුවන් විදුලිය සැදී පැහැදී සිටියා. එයින් බලාපොරොත්තු වුණේ අසන්නා තුල උද්‍යෝගයක් තම දේශය පිළිබඳ අභිමානයක් ඒ ඇසුරෙන් ආත්ම විශ්වාසයක් ශක්තියක් ගොඩනගන්න. ඉතින් අපි උත්සාහ කරමු අපේ රටේ නිර්මාණය වූ විශිෂ්ට දේශ වාත්සල්‍යය දනවන ගීයක් වෙත අපේ සමන්පත් විවර කරන්නට. මගේ රටට දලදා හිමි සෙවන මගේ දෙයට දලදා හිමි සර සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහත මේ හැම කුරුමයි මගේ රටක දලදා හිමි සෙවණයි මගේ ලයක දලදා හිමි සැපතින් සපිරුණු අතීත මහලු අතීතය සීගතේ යසින් යයි පිහිටි දෙදහස් වසරක මහලු අතීතය සීගතේ යසින් යයි පිහිටි රටක පිරිහීම් ලක්ෂණ විශේෂයෙන්ම ආධ්‍යාත්මික පරිහානිය विद्यमान වන විට රටෙහි යම්බඳු අලංකාරයක් අඥයකු විසින් කෙලසනු ලබන විට මුනිවත රැකීම උදාර පුරුෂයෙකුගේ සම්‍යක් ප්‍රතිපත්තිය නොවේ. ඒ බව ඔහු විසින් රටට අඬගා කිව යුතුයි. ආචාර්ය පණ්ඩිත හීබී එඩ්මන් මාතා එසේ ලියා තිබෙනවා ඔහුගේ කලාව හා సౌందර්යය කියන ලිපි. අමරදේවයන් ගායනා කළ පටු අදහස් නම් පෞරින් කියන ගීය tagore තුමාගේ ගීතාංජලියේ ආభాසයෙන් ලියුණා. එහි පදනම එය වුණත් මහගමසේකරයන් එය ඊටාම ස්වාධීනව අදීන මාර්ගයක් ඔස්සේ කවිතාව පළට කරමින් ලියා තිබෙනවා. එබඳු ගීත නිරන්තරයෙන් අසන විට අපහද කුසුම විකසිත වෙනවා. අපේ ජීවිත සතුටෙන් සොම්නසින් කාන්තියෙන් ඉපිලී යනවා. එයයි සංගීතයේ ශක්තිය. අපි උත්සාහ කරමු එබඳු ගීයක් අසන්නට. Thank you. අදහස් නම් පවුරින් යෝක කැවැලි වලට නොබෙවි ඥාන නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් ලබාගෙන සිටිනට ඇති කොහිනෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශේ අවදි කරනු මැන විරාලනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිටේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කලේ සිඳි ගිලි නොගිලේ ඒ නිදහසේ ස්වර්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනො පසින පීරිය පිකුම් බව දෙසට දැස විදහා සදා දියුණු වන සිතිවිලි කුදේසා කම් කටයුතු කුදේසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ ඔතැනකදෝ ඒ නිදහසේ මංගලාජයක මාගේ දේශය අවදි කරනු මැද ඥානනේ මනසු අදහස් නම් පවුලින් ලෝකය කැවැලි වලට නොදෙවි ඥාන හිමින් තබාගෙන සිටිනට හැකි කොහිනෝ ඒ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන යානේ අතීතය ගැන පුරසාරම් දොඩන ගැඹුරු හා විචිත්‍ර වචන වලින් පමණක් ක්‍රියාශීලීත්වය පිළිබඳ උදම් අනන රන් කහවණුවල රැල්ලට අසු වූ යථාර්ථය වටහා නොගත් අකර්මණ්‍ය සීලී අයයි. අපි අකර්මණ්‍ය සීලීද? ඒ කියන්නේ කටින් පමණක් බතල අල්ල හිටවන්නා වගේ කටින් කතා කරන විවිධ දේ වැඩ නැහැ. ඒ බඳු අයගෙන් රටටත් Tamanටත් අර්ථයක් නැහැ. ඩීඩී ගුණසේන ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනු නිර්මාණයකට ගුවන් විදුලියේදී හදිසියේ ගීයක් ගායනා කළ දශක කීපයකට පෙර ඒ ගීතය අපි හොයාගන්නට බලමු පෙරලන මා යනවා අද උදෑසනේ මා යනවා අද උදෑසනේ සොඳුර මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට වදන් වාගේ ඔබේ දුකිය වදන් වාගේ නිවාල මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට සමුදෙන්න අස්සනු පීදී කරලින් බරවි මුළු රට ඉතිරේ ජයපානේ පුරහඳ පායන වසන්තයේ පුරහඳ පායන ವಸಂತಯೇ ಅಭಿಗುಮು ಮಂಗಲ ಮಧುಪಾನಿ ಅಭಿಗುಮು ಮಂಗಲ ಮಧುಪಾನಿ ಸುಂದರ ಮಠ ಸುಂದರ ಮಠ ಏತ ಗಮೇ ಸರು ಬಸ ಪೆರಲನ್ನು හග්ගල්ලි පීකේ දී සෙනවිරත්න බොහොම දක්ෂ කෙනෙක්. හග්ගල්ලි පීකේ දී සෙනවිරත්න 1936 ඉඳලම කවි රචනයෙහි යෙදී සිටියා. ඇල දොල ගංගා ආශ්‍රිත සබාදහමේ సౌందර්යය ඔහුගේ බොහෝ පද්‍යවල ප්‍රකට තේමාව වුණා. ගංගා කුමරි කාව්‍ය සංග්‍රහය ඔහුගේ මුල් කෘතියයි. අත්තනගලු නදිය ගැන ඔහු ලියූ කවි අතිශයින් ජනප්‍රිය වුණා. ඈ කොහිද මේ කවි පෙළ මනරම් කවි පෙළක්. ඒ කවිය දෙකක් කුරුළු බැද්ද චිත්‍රපටයේ අවසානයේ ඇතුළත් වුණා. නමුත් ඒ කවිය හොයාගන්නට අමාරුයි. එය ගායනා කළේ ධර්මදාස වල්පොල. වත්තේ වැටුණ පොල් අතු ටික නවම් මහේ පොඟවා ඇලේ ගම්දැරියන් සමග මෙහි ගොඩ ඇද වියන අතරෙහි සෙල්ලමට පහේ ඇයදුන් සිනා කිංකිණි හඬ තවම ඇහි පදමට බුලත් විටකින් කොට රටට රතු කැතිමලු රැගෙන යෙහෙලින් හා ලෙසිනි සිතු ලන්දට වැදි ඇය දරබින්දි සිරිය සිතු සිතුවම් වෙතින් තව ඇදගනු නොහැක මිතු. මෙබඳු කවි ශබ්ද අලංකාර ඇතිව ගායන විට නාදଧ୍වනි මතුවන විට අපමණ රසයක් ආස්වාදයක් ජනිත වෙනවා. අපට ඔහු විසින් ලියූ කවි චිත්‍රපට ගීත චිත්‍රපට කතා මතක් වෙනවා. නීලා වික්‍රමසිංහ විසින් ගායන ලද වෙනත් රචකයෙකු විසින් ලියන ලද ගීයක්. අප ඉරිදා සංග්‍රහයට යොමු කරන්නට කැමති ජයරත්න ගමගේ මේ ගීය රචනා කළේ ඒ ගීතය ගැයුවේ විශාරද නීලා වික්‍රමසිංහ. Thank you. ඉන්නට බෑ නිසංසලේ සැට බරණින් සැරසීලා නාකපනා වෙහි වැටෙන විලේ සිතාකාතුමෝ පැමිණි විලාසින් මට ඉන්නට කයුනේ සිමි නැහිවි සූසත් බරණින් සැරසිලා නා කපනා වෙහි වැටෙන දිලි විසාකාතුමෝ පෙමිනි විලාසින් මට ඉන්නට බෑ බුදුදහමට අනුව අධ්‍යාපනය යනුවෙන් අවධාරණය වන්නේ සිතේ සහජයෙන්ම පිහිටි ප්‍රභාවත් බව අවුරණ මෙන්ම යටපත් කරන අරමුණු නොහොත් අදහස් සිතට ගලා ඒව නැවැත්වීමයි නරක චේතනා පෞකාර සිතුවිලි නපුරු ද්වේෂ සහගත ආකල්ප ඒවයින් පිටමන් වෙලා සිතක් ශාන්තියක් සුවයක් එළමෙන හිතුවිලි හැඟීම් පුබුදු කරන කාරණය තමයි අධ්‍යාපනය කියලා බුදුදහමට අනුව කියන්නේ හෙන්රි වීරසිංහ කියන ආචාර්යවරයාගේ අධ්‍යාපනය ගැන ලියූ පොතේ එසේ ලියා තිබෙනවා. එබඳු ගීත කොපමණ තිබෙනවාද? මොනතරම් ගීත ගුවන් විදුලිය නිර්මාණය කළාද? ඒ ගීත අතරින් අපි ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීයක් රස විඳිමු. ඔහුට ඊටම ප්‍රකට ගීපද රචකයෝ ගීත නිර්මාණය කොට තිබෙනවා. සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, කුලරත්න හරිවංශ, ප්‍රේමකීර්ති දල්විස්, මීගොඩ විල්සන්, ඒඩීකේ ධර්මවර්ධන ඔය විදිහට ලයිස්තු ගත කරන්න පුළුවන්. අපි උත්සාහ කරමු වික්ටර් රත්නායකයන්ගේ මధుර ගායනයකට ඉඩ සලසා ගන්නට. සලකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත පාහැද ගස්වා නිදිගන්වා යහන් ගැදී සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහි වේ ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබන්නේ ගෙන දී දිවියට නව පන් ලැබරි මා දැඩි කල අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදුවන දවසේ රාහුල කුමරුන්සේ දෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුලංගිල්ලේ එන්නේ ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක. ශ්‍රවණවාහිනී මధుර භාෂිනී කර්ම රසායන භාව පූර්ණී ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේ